දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඒ ශීල සමනල සේනාසනේ මුල් කරගෙන අද මේ පවත්වන වැඩපිළිවෙලේ මේ කාලය වෙන් කරලා තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහායි එහෙම නැත්නම් කියන්න පුළුවන් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලා ආ වෙනත ලිඛිත ප්‍රශ්න තියෙනවා අද ඉදිරිපත් වෙච්ච එකට අපේන්නේ නැහැ එනිසා මම පොදුවේ සභාවට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව සඳහා සුජු මාත්‍රිකා හෝ ප්‍රශ්න හෝ කවටා සුදු කිරීම පිළිබඳව අපි සාකච්ඡා කරත් හොඳයි කියලා හිතන තියෙන කාරණා තියෙනවා කරුණාකර සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න විපක සංකාන සූත්‍රයේ කියනවා භවනා කරනකොට විතක් ඇති වෙන ලාට අසත්‍ය අමනසිකාරය දෙවියෙක් කියලා අනේක පොඩ්ඩක් සාමාන්‍ය විස්තර කරලා විතක සංකාර සූත්‍රයේ විතක් විතර්කයන්ගේ සටහන් නැත්නම් විතර්කයන්ගේ සටහන් සංකාර කියන පදේ තියෙන තරමට නතර කිරීම කියන අදහස විතර්කයන්ගේ නතර කිරීම නැත්නම් අපි කියන නපුරු විතර්කයන්ගේ පාප විතර්කයන්ගේ නතර කිරීමක් සම්බන්ධ සර්වචනාංශී කරන ලද ආර්ය පරිශ්‍රණය තමයි ඒක විස්තර වෙන්නේ. ඒකෙදී ක්‍රම කීපයක් පෙන්නනවා. එකක් තමයි සති අමනසිකාරය කියලා. එයා අපි කියන හිත නොයදීම. වෙන විදිහට කියනවා ඒ වෙනුවට වෙන තැනකට හිත යදවීම කියලා. ඉතින් පරිසරයකට පසුබිමට සාපේක්ෂව කියනවනම් අපි භාවනා කරන්න ගිහිල්ලා වෙලා ගුරුරෙක් හම්බෙලා තනක් හම්බෙලා කමලණක් හම්බෙලා විවේකීව භාවනා කරනකොට අපේ හිත නිතරම වෙච්ච නරක නපුරු දෙයකට ඇදෙනවා. නැත්නම් කරණ තියෙන දෙයකට නිතරම හිත ඇදෙනවා. නැත්නම් මේ වෙලාවේ සිදුවීමෙන් පවතින මොන හරි මේ ආරමුණේ හිත තබා ගැනීමට බාධා වෙන මොන හරි දෙයකට හිත අදිනවා නම් ඒක අපිට හරි ඉසර දෙයක් වෙනවා. මේ මනස්කාරී බී මේකට ඇදිලා යනවා දෛවෝපගතවම. නැත්නම් විතක්කය ඒකට මැදිලා යනවා. අන්න ඒ වගේ වෙලාවට මම මෙනෙහි කළ චරණ මේකයි කියලා දන්නවා. දැනගත්තට හිත යන්නේ නිතරම අර පාප විතර්කයකට. ඒතකොට මේ පාප විතර්කයේ අමතක නොක මතක නොකර අමතක කර අර සම්‍යක් විතර්කයට හිත යෙදවීමදී අපිට ඕන සාමාන්‍ය භාෂාවෙන් මෙනෙහි කිරීම කියලා තමයි. මෙනෙහි කරනකොට කරන්නේ පාප විතක්කය අමනසිකාරයේ යෙදවීම. අසතියේ යෙදවීම. පාප විතක්කයට අදිනවා. ඒ වෙනුවට අපි තමන්ගේ මානසිකාරය තමන්ගේ මූල කර්මස්ථානයේටම යොදවලා මෙනෙහි කරනකොට නපුරට අදින ගතිය නරක තර්කයට කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වලට එක නතර කරලා අව්‍යාපාද විතක්ක නෙක්ඛම්ම විතක්ක විහිංසා විතක්ක එතකොට කරන්නේ විහිංසා විතක්ක ව්‍යාපා ව්‍යාපාද විතක්ක වගේ දේවල් ළඟ ළඟ මෙනෙහි කරලා ගන්න. මෙනෙහි කරනකොට අරකට හිත යන එක නතර වෙනවා. ඉතින් ඒ නිසා සමාහට තමන්ගේ මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීම ගන්න පුළුවන්. මානසිකාරය කියන වචනේ සල්ලක්ෂණය කියන වචන පද තුනම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක මේ මහසි භාවනා ක්‍රමයේ සුවිශේෂී උපකරණයක් විදිහට පාවිච්චි කරනවා. තමන්ගේ හිත වල්මත් වීම වළක්වන්න නිසි අවශ්‍ය කරන අරමුණට යොදවන්න නිසි අරමුණ මෙනෙහි කරනවා කියලා කියන්නේ නොනිසි අරමුණ මෙනෙහි නොකර අතහැරීම. අසතිය යෙදවීමක්, අමනසිකාරය යෙදවීමක්, ඉතින් අපි සාමාන්‍යයෙන් නිසි අරමුණ මෙනෙහි කිරීම කියන එක උපක්‍රමයක් ශිල්පයක් ක්‍රමවිදියක් විදිහට තේරුම් ගත්තට එතකොට සිද්ධ වෙන්නේ අසත්‍යමනිසිකාරය කියලා කියනකොට විශේෂේශ්‍රේ වශයෙන් අපිට ලොකු උනන්දුවක් ඇති වෙනවා එහෙමනම් වල්මත් අරමුණක් මෙනෙහි කරනවා කියලා කියන්නේ තමන්ගේ මූල කර්මස්ථානට අසත්‍යමනිසිකාරය යෙදවීමක් දැන් මේ වෙනුවට තමන්ගේ මූල කර්මස්ථානට සතිය සහ මනසිකාරය නැත්තම් අපි සලලක්ෂණය මෙනෙහි කිරීම ලේබල් කිරීම කරනකොට අනවශ්‍ය දේ නිකම්ම කැපිලා ඒක සාමාන්‍යයෙන් අපි මේ ජීවිත ජීවිතය අපේ ඇඟෙන් සිද්ධ වෙනවා අපි මනාප කෙනත් එක්ක කතා කරනකොට අමනාප එකන කොම් වෙනවා ඒ නිසා අපි මඟුල් ගෙදරට ගියාට පස්සේ දන්න කෙනත් එක්ක වැඩිපුර කතා කරගෙන ඉන්නවා එතකොට අනවශ්‍ය කට්ටිය නිකම්ම තල්ලු වෙලා යනවා කැපිලා යනවා ඒක අපි කියන්නේ ඉඟි කරනවා කිය. හින්ට් ගන්නවා කිය. අවශ්‍ය කරනත් ඒක කතා කරනකොට අනිත් එකනත් එක එයත් බලාගෙන ඉන්නවා මමත් ඒක කතා කරනවා. නමුත් එයාට අවස්ථාවක් දෙන්නේ නැතුව මනාප කෙනෙක් එක්ක විතරක් කතා කරගෙන ඉන්නවා. අනිත් වගේ පුංචි සටල උපක්‍රම අපි හොඳටම දන්න උපක්‍රම. සර්වචනස් මේකේ තාම ගැඹුරු භාවනා අධිකයන් ටෙක්නිකයක් විදියට තාක්ෂණික දෙයක් විදියට පෙන්ලා දෙන නිසා ආසත්‍ය යමනසිකාරය හරහා ඕන දෙයක් මන් දොත්සහි කරන්න පුළුවන්. එයාට කෙරේ අපි කියනවා මේකට මේ අමුතුපත් දීම අතඇල්ලුමෙන් දැනේ කියලා මේ සිංහලයේ හානා ඊය පානා අඬ හැරෙන්දනේ ගසක කැපුම ගස මුල පෑදුමෙන්දනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන්දනේ අමුතුපත් දීම අතඇල්ලුමෙන් දැනේ කිය. අමුතුපත් දීම අතඇල්ලුමෙන් දෙනවා කියන එක සිංහලයේ කියන්නේ වැලමිටෙන් අල්ලනවා කියලා. මනුස්සය යන්නදල්ල බට්ටිය කන්නේ කියලා වැලමිටින් අරගෙන. අනේ ඕනේ නැහැ කියලා ඒකට යනවනේ යන්න ඉතින් කියලා මම කිව්වා හිටියේ නැහැ ඒක මොනව කරන්නේ. අතින් අල්ලුවා නම් මිනිහා හිටිනවනේ වැලමිටින් අල්ලන්නේ. ඒ කියන්නේ නොකිය කියනවා උඹට කන්න දෙන්නපත් නැහැ අපි ගාව. ආර්ධනා කරන නාමයට ආර්ධනා කරනවා වැලමිටින් අල්ලන. ඒකට කියන්නේ අමුතුපත් දීම අතැල්ලුමෙන් දැන ඒකට බෙදෙන හැන්දෙන් බේන පේනවා ඔය පාවාහයට ඕදි බෙදෙන ක්‍රමය දන්නවද? අරනද? පවායර හොදි වේද නැත්නම් පළණු කිය පලා වේදනවා කියන කතාව අහලා තියෙනවා. ওই ශේරම අසත්‍ය අමනසිකාරය අපේ දේශීය උරුවට සංස්කෘතියට ආපු හැටි. කාටරි එලව ගන්න ඕන නම් එයාට නිතරම පලා වේදනවා. ලංකාවේට බලා ලාභයි. ඉකින් කියන පළ කියන එක තමයි මේ පලා වෙලා තියෙන්නේ. ඒ වගේ නැත්තම් මේ එපා වායට හොද වෙනවා වගේ හැන්දේ ඉඳලා හැන්දේ ඉඳලා හොදි හැලිය මේක ඇඟෙත් ඇක්කිරලා දිගට ඇවිල්ලා මේ හොරමිනිය ගැන බලාගෙන තමන්ගේ මිනිහට ඇඳෙන් බෙදන හොදි. බෙදන ලිප ගාවේ ඉඳලා ඇඟෙත් ඇක්කෙල්ලා පිඟානට යනකම්ම හොදි. ඉතින් මේ මිනිහා දන්න දැන් මේ මනුස්සයාගේ අවධානය මට අසත්‍යමනසිකාරය හොරමිනියට සතිමනසිකාරය ගිහිල්ලා. ඒකට කියන්නේ එපා වායට හොදි බෙදනවා කියන. ඉතින් ඒක තමයි ඒව අපි හිතන්නේ සාමාන්‍යයෙන් මේ එදිනදා ජීවිතේ වැඩ කරනකොට ඒ ටිකමයි එහෙමමයි මානසිකාරයේදී භාවනාදී ගැඹුරදී විපස්සනාට බලපාන. ඉතින් අපි මේවා ගොඩාක් මේ ගැඹුරෙන් බලාපොරොත්තු වුණාට හොඳටම බුද්ධාම හසාලා බලනකොට බුදුරජාණන්සේ කතා කරලා තියෙන බොහෝම සරල බොහෝම ගැමි අපි නිතරම පාවිච්චි කරන දෙයක්. අපි මේක පිළිබඳ ගුඩ බයක් ඇති කරගෙන තියෙනවා නෑ නෑ බුදුහාමර කතා කරන වෙනම දේව භාෂාවකින් අපිට මේවා තේරෙන්නේ කියලා නිකන් අර මෙනාගංකාරයෝ දෙයන්නාසේ උඩ තියාගෙන ඉන්නේ. අපිට වෙන්නේ අම්බෝ දේව ගැන කතා කරන්න එපා කියලා. දැන් සරුවචන්සේ කතාවල් මොකක්වත් නැහැ හොඳටම තේරෙන දෙයක්. ඉතින් ඒ විදිහට මේ කියන දේ උපමා රූප වලින් කියනකොට ඒක කරවලන්න හිතනවා. ඒක තමන්ට පුළුවන් දෙයක්. ඔය මහා ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා අසත්‍ය වංශකාරය කියලා නොසලකා ඉන්නවා. එපා වයිට හොරි බෙද හොද බෙදනවා. පළනු කිය පලා බෙදන එක තමයි කරන්නේ. ඒ නිසා අපි ළඟට එන අරමුණු කොයි එක වුණත් ඒ මානසිකාර ක්‍රමය දන්නවනම් මෙනෙහි කිරීමේ ක්‍රමය දන්නවනම් Tamanට වාසිදායකක තියාගෙන අනිත් එක අයින් කරන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ මහසිසාරෝ මේ ක්‍රමය මෙනෙහි කිරීම ක්‍රම හොයා ගැනීම නිසා බටහිර බුද්ධ ආගමට වෙච්ච සේවය සෝලේ ලෙරිස් කියන මහත්තයා ලියලා තියෙන පොතක් කාමන් ඉන්සයිට් කියලා. ඒකේ මුල ටිකේ මහසි ක්‍රම විස්තර කරලා කියනවා මහසි සයඩෝ නොහිසින්ද කවමදාකවත් ආශය කර තිබුණු බුද්ධ ආගම අපිටට යන්නේ. ඉතින් මහසි සයඩෝ පෙන්ලා දීලා තියෙනවා මානසිකාරයක් uh, train your mind and change your brain or train your mind and change your brain කියලා තමයි දැන් කියන්නේ මනස යම් ආකාරයකට පුහුණු කරොත් උඹේ මොළේ යනු හැඩගැහෙන නුඹෝ කලකින් හැඩගැහෙන මොඩෙක් උනත් ඥානවන්තෙක් කරන්න පුළුවන් ඕනි ඥානවන්තේ මොඩෙක් කරන්න පුළුවන් බ්‍රේන් වොෂ් කරලා කියලා ඒකට කියනවා ඒකේ ක්‍රමේ මහචි ෂැඩෝ තමයි ඔය මෙනෙහි කිරීමේ ක්‍රමයේ වශයෙන් හඳුන්වා දුන්නේ තමන් ගොඩාක් අරමුණු තියෙනකොට අවශ්‍ය අරමුණ නැවත නැවත මෙනෙහි කරනකොට ඒ අරමුණත් එක්ක සමීපස්ථභාවයේ සහ අරමුණ කිඳා බැහැම වැඩි වෙනවා කියලා කියන්නේ අනික් අරමුණ වලට අසතියම නිස්පාරේ කොහොමදක් කියලා. ඒ වගේම මූල කර්මස්ථානයේදී වෙන අරමුණක් මෙනෙහි කරනවා කියලා කියන්නේ මූල කර්මස්ථානට එපා වායට හොදි බෙදිලා. එහෙම නැත්නම් බලන කියා බලා බෙදලා. ඉතින් ඒක දිහා බලනකොට තේරෙනවා අපි කොච්චර සුදු ඇඳගෙන හිටියත් කොච්චර වහන මැදස්ථානට ආවත් කොච්චර සිල්ලුතු මැද හිටියත් අපේ හිත මූල කර්මස්ථානට පලනොකිය පලා බෙදලා කොහෙද යන කර්මස්ථානයකට බුද්ධුම සැලකිල්ලක් සලකනවා. ඒක නිසා සර්වඥාන්ද කියන්නේ උඹේ හිතවත් උඹේ සුභ සිද්ධිය දන්නේ නැහැ. අඳුනලා දුන්නත් ගන්නෙත් නැහැ. අඳුනලා දුන්නත් ගන්නේ අර කුණු කන්දලයට තමයි ඇති. ඒක පුද්ගලිකව කරගන්න එපා. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි කාගෙත් හැටි. ඒක චිත්ත න්‍යායක්. ඒ චිත්ත න්‍යායට තියෙන පිළියම තමයි අවශ්‍ය අරමුණ නම කියලා මෙනෙහි කරන්න. නම කියලා මෙනෙහි කරනකොට ඒක ඉස්මතු වෙලා මූලිකත්වය අරගෙන මෙනෙහි නොකරන අරමුණු නිකන් ඉර පායනකොට තරු නිලීන වෙලා යනවා වගේ ඉරේලිය ඉදිරි පිට ඉර නැති වෙනකොට හන්දතරු විලි බබලනවා ඉර තියෙනකොට අන්තතර විලි බබලන්නේ නැතුව මෙනෙහි කරන අර විතරක් බලන්න ගන්නවා අනිත් ඒවා අමතක වෙන නිසා කවුරු හරි මෙනෙහි කිරීමේ ක්‍රමය දන්නවනම් එයාට සක්විති රජ වෙන්න නම් සක්විති රජ වෙන්න පුළුවන් බුදු වෙන්න ඕන නම් බුදු වෙන්න පුළුවන් රහත් වෙන්න ඕන නම් රහත් වෙන්න පුළුවන් ඕන ක්‍රමයකට පාර දෙනවා. හැබැයි බොහොම සරල උපක්‍රමයක් පාවිච්චි කරන්නේ අවශ්‍ය දෙයට සතිමනසිකාරය යොදලා ඒ ඒ හරහම අනවශ්‍ය දෙයට අසත්‍ය අමනසිකාරය යෙදීම තමයි තෙන්දි සිද්ධ වෙන්නේ. මම අරගෙන ඉන්න කඩ යන්නේ විතර මාගේ දුක ආවේග ගානනගේ ආවම ඒක දිහා බලලා මම ඒක වැඩි කරගන්න ඕනේ. ආවේග ආවේග ආවේග සමහරවිට සිතුවිලි වැලැල්ලෙන් යන දෙකම මම දෙන්නේ. ඒක ඇත්තටම මේ ධම්මානුපස්සනාට විපස්සනාට වැටෙන එකක්. ඊට ඉස්සෙල්ලා එයා සීලෙන් එක නතර කරලා තියෙන්නේ ඊට පස්සේ එයා සමාධිය නතර කරලා තියෙන්නේ ඒව ඇල්මරාගත්ත විසමරාගත්ත නැට්ට ඉවර කරන එක තමයි විදිහට කරන්නේ මුලින් මුලින් ඒ මූලිකවම ආවේගයේ තියෙන නාස්තික විනාශකාරී තත්වයන් සීල ශික්ෂාවෙන් නතර කරනවා යම් ප්‍රමාණයක ඒ සමාධි ශික්ෂාවෙන් නතර කරලා ඉතුරු වෙන රොස්ස ඉතුරු වෙන රොඩ ඉතුරු වෙන ටික විතරයි මේ කෙලින්ම යාට මොන දේක් කිරීමෙන් කරන්නේ. ඒක නිසා සීල සමාධි නැති කෙනෙක් මේක කරන්න ගියොත් ওই தත්ත්වයටපත් වෙනවා. මූලික සීල ශික්ෂාවක නොහිට සමාධි ශික්ෂාවක නොහිට එදේ නරුණට මොන දෙන්න ගියොත් අර මොන ජය ගන්න තමන් ගැට. මොන සීලේ යම් ප්‍රමාණයක් අඩමාර කරන විෂමරාගෙන සමාධියේ යම් ප්‍රමාණයක් අඩමාර කරන විෂුණ අන්තිම නැට්ට ඉතුරු වෙච්ච වෙලාවේ කෙලින් බලලා කෙලින්ම මොන දිලා කරන්න පුළුවන්. ඒක නිසා ඒක තුන්වෙනි වට්ටමේදී ඒ කියන්නේ භාරද්වාජ සූත්‍රයේදී ටිකක් ඒක මතුවෙනවා. ඒකෙදී ඒ භාරද්වාජ කියන ලස්සන තරුණ බ්‍රාහ්මණ තරුණෙක් පැවිදි වෙලා වනයේ ගත කරන බොහොම සුන්දරව. ඒකට උදේනි රජුරෝ බලනවා මේ වයසේ සාමාන්‍ය කාම හැඟීම් මතුවෙන වනස වයසක්. වනයේට කැමති වෙන්නේ නැති වයසක්. මෙච්ච ලස්සන හාමුදුරු කෙනෙක් බොහෝම සද්ධාවෙන් මහානකම් කරනවා. මේ රජුරණ හිතා ගන්න බෑ රජුරණගේ අන්තපුරයේ මිච්ඡර කාන්තාවෙන් දැදී තාම කාමේ තියෙනවා. මේ අන්තම් බද්දරව ඉන්න මේ කුමාරයා කොහොමද මේ පොඩි ආම්දෝ ඉන්නේ කියලා. ඉතින් මේ මේ පස්සේ මේ රජුරෝ කරන්නේ මේ පොඩි ආම්දෝත් එක්ක රස කැවිලි දීලා හරි මේකල යාළු කරගන්න. යාළු කරලා කොහරි පොඩි ආම්දෝත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරගෙනවා. ඒක කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේක යලපෙන්නති ප්‍රශ්නද දන්නේ නැහැ. ඔබ වහන්සේ මේ ඉන්න වයස ජීවිතේ වැඩියෙන්ම ශරීරයේ රසායනික ද්‍රව්‍ය නිපදවන වයස ඔබ වහන්සේලාට කාම හැඟීම් එන්නේ නැද්ද කියලා. වතෙන් ගිහලා කෙලින්ම අහනවා. ඒකට යාමතු කියනවා එනවා. එතකොට අපි මේ සම වයස කෙනෙක් නම් අක්කා කියලා හිතනවා. බාල කෙනෙක් නම් දුව කියලා හිතනවා. වැඩිමාල් කෙනෙක් නම් අම්මා කියලා හිතනවා. එතකොට අපිට මේ නෑදෑකම හිතනකොට කාම හැඟීම් නැති වෙනවා. එතකොට රාජ්‍යරෝ නිකන් මූණ ඇද කරලා කියන සමාවෙන්න ස්වාමීන් ඇහුවට ස්වාමීන් වහන්සේ කාමයේ කියන එක නෑදෑකමට මායින් කරන එක නෙවෙයි. ඔබ වහන්සේ මේ වැඩේට තරුණ වැඩි. ඒ නිසා මම ඔබ වහන්සේගේ ප්‍රශ්න හැමකට කනගාටු වෙනවා. මම ප්‍රශ්න ඇහුවා කියලා ගණන් ගන්න එපා කියලා රාජ්‍ය ආන කුමාරයා පින්දුල බාරද්දාජ පුංචාම්ලුගේ අනුකම්පාවෙන් රාජ්‍යරෝ පිළිතුර අසන්තුෂ්ත බව ප්‍රකාශ කරනවා. ඒකට පින්දුල බාරද්දාජ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මහරජා එයාට තේරෙනවා පොඩි රාජ්‍යලෝ කැමති නැහැ කියලා. සතුටු නැහැ කියලා. එහෙම තමයි අපි පුංචිම දෙයක් ආවොත් කරන්නේ. ඊට වැඩිය මතු වෙනවා නම් අපි දෙතිස් කුණ පිටිට දානවා. කේසාලෝමන කහදන්ත වශයෙන් දෙතිස් කුණ පිටිට දානවා. ඒකට ඊගාව මට්ටම කැඩෙනවා කියලා. එතකොට රාජ්‍යලෝ අර විදිහටම පහසාත්මක hina වෙනවා. ඉස්සලගේදී අර අම්මා තාත්තා ගැන හිතවල කියනවා බුදුහාමුදුරුවෝ දන්නේ කාමයේ කියන එක තමන්ගේ අම්මා එක්ක වුණත් කාමයේ හැසිරෙන්න ඉඩ තියෙනවා අනවශ්‍ය විදිහට හිත ගියොත් ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි ඒක පොඩි හාමුදුරන්ට බරපතල වැඩි ඒ නිසා මම උත්තර කැමති නැහැ මේක කියනකොට කියනවා පොඩි ස්වාමීන් දන්නේ කාමයේ ඇති වුණාට පස්සේ මලසෝනේ දාලා තියෙන ස්ත්‍රී රූපත් එක්කත් කාමයේ හැසිරෙනවා අසුචි ඒකට කෙලසා ලෝමනකා දන්ත ප්‍රශ්නයක් නැහැ මේ කියන්නේ අසුභේ ප්‍රශ්නයක් නැහැ කියලා ඒකල කියනවා මේ අනවශ්‍ය විදිහට පොඩි අහනර වෙහෙස කරන්න වෙච්ච එක සමා වෙන්න මේ මාතෘකාව ඔබ වහන්සේට බර වැඩි කියලා මට තේරෙනවා. ඒතර පොඩි අහනර දැනගන්න රජුර සතුට නැහැ කියලා කියනවා මෙහෙමයි ඒකත් බැරි නම් අපි මේ සති මේ කියන්නේ හිත ලෑස්ති කරගෙන සිටීම සති සම්පජඤ්ඤය යොදවනවා සති සම්පජඤ්ඤය යොදවපුවාම කරන්න පුළුවන් එතකොට රජුරෝ කියනවා මම ඒක නම් අහලා නැහැ ස්වාමීන් වහන්සේ මොකද්ද මේකෙන් කියන්නේ දැන් මම දැන් මන බඳන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලැබිච්චාම දැනගන්නවා මගේ හිත මේකට රාගය උපදවයි කියලා ඒකට ලෑස්ති වෙලා එළඹ සිටි සිහියෙන් හිටියොත් මට දැන් ප්‍රධානම හතුර තියෙන්නේ රාගය නිසා මගේ සීල කැඩෙන්න පුළුවන් සමාධිය කැඩෙන්න පුළුවන් භ්‍රමචර්යය කැඩෙන්න පුළුවන් කියලා එළඹ සිටි සිහියෙන් හිටියොත් මට මේ එළඹ සිටි සිහිය නිසා මේ මතුවෙන්න පුළුවන් රාගෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඒක රජුර හොඳට විචාරලා කියන පොඩි ආන්තරු මේක නම් ඇත්ත. මොකද මම බැරි වෙලා හරි අසීහියෙන් මගේ අන්තපුරයට ගියොත් මම නැවත එනකොට මට රජසිරියෙන් එන්න බෑ මම අන්තපුර ස්ත්‍රීන්ගේ මායාවලට අහු වෙලා මම වැටෙනවා. නමුත් මම දැනගෙන ගියොත් කොඩු ශේෂත් අරගෙන බෙර ගහගෙන රජසිරියෙන් අන්තපුර ස්ත්‍රීන් මොන 64 මායන දැම්මත් මම රජසිරියෙන් මාපව වෙනවා මොකද යන්නේ යන්නේ අන්තපුරයට යන බව දන්න කෙනෙක් කියලා. කියලා ඒ කෙලින්ම මුණ දෙනවා දැනගෙන. එහෙම කරන ඕන එකක් කඩන්න පුළුවන් කියලා කියනවා. හැබැයි අර මුල් දෙක දැනගෙන තියෙන්න ඕනේ එතකොට. සීලයෙන් නෑ දැකම්පත්තෙන් ලයින් කරන්න ඕනේ සමාධියෙන් දෙසිස්කුණ වශයෙන් කරලා දැනගන්න ඕනේ. එතකොට ඒ ඒ දෙක දන්න කෙනාට මම මේ වැටෙන්නේ රාගයෙන් කියලා රාගය අරමුණට මුණ දුන්නාම ද්වේෂයෙන් නම් ද්වේෂය අරමුණට මුණ දුන්නාම නිදිමතවදී මොහේ නම් මොහේට මුණ දුන්නාම ඒකේ තියෙන විෂ කපන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක මේ ඒකායන එකම ක්‍රමෙ නෙවෙයි. ඒක තුන්වෙනි ක්‍රමයට ගන්න ඕනේ. පළවෙනි ක්‍රම වලින් බරපතල විදියට මාතෘකාව දැනගෙන අතේ වාසියක් තියාගෙන ක්‍රමසාවිදි දන්න කෙනාට අර අවසාන ක්‍රමයෙන් පුළුවන් ඉතුරුලා යමක් තියෙනවා ඒක ඇත්තම සම්පූර්ණ පිසහැරීම කරන්නේ කෙලින්ම ආවේගයට මුහුණ දීමෙන් තමයි. ඒක තමයි සර්වඥාන්ගේ විපස්සනා ක්‍රමයේ තියෙන. නමුත් ඒකට යන්නේ ඉස්සලා සීල ක්‍රමයේ සමාධි ක්‍රමයේ හරහා තමයි කෙලින්ම විපස්සනාට යෑම තමයි භයානකම තියෙන්නේ. ඒක කරන්න යන්න බෑ. කරන්නට හරියන්නේ නැහැ කියන්නේ. ඇත්තටම ඒ ඒ වෙලාවේ ඇතිවෙච්ච සිද්ධිය නෙමෙයි මේ බුද්ධිල ඊට කලින් දන්නවා මේක තමයි මම වැටෙන ක්‍රමය. ඒක නිසාම මේ උපක්‍රමයේ ආයුධ ටික යාළඟ තියෙනවා. ඒ නිසා මේ පුද්ගලයා මේ වගේ දේවල් වලට කොහොමවත් ලෑස්ති මනසකින් ඉන්නේ. වැඩි ඉවරම කෙරෙල කෙරෙන්නේ කෙලින්ම කෙලේශයට මුණ දීලා. ඒක සාමාන්‍ය සදාචාරවාදීන් කියනවා මේක කරන්න එපා. කරන්න හොඳ නැහැ. කෙලෙසිට මූණ දෙන්න එපා. ඔබ හැංගියක් කියන. ඒක මේ සර්වචන්නාංශගේ ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදීත් පේන්න තියෙනවා. ඒ පාරසිටි බ්‍රාහ්මණගේ ශිෂ්‍ය ආවට පස්සේ සර්වචන්නාංශේ බොහොම සුවදව කතා කරනවා. ඕගොල්ලන්ගේ ගුරුවරයාත් ඕගොල්ලන්ට ඉන්ද්‍රිය භාවනා උගන්වනවා කියලා. කියනවා ඔව් කියලා. අනේ අපිත් එක්ක අදා බෙදා ගන්න කැමතිද කියන්නේ. ඒක කියනවා රූපයක් දැක්කට නොබල ඉන්නේ කියලා අපේ ගුරුවරයා කියන්නේ. නරක සද්දයක් આવත් අහන්න එපා. ඒ වගේ දේවල්ගෙන් අයින් වෙලා ඉන්නේ කියලා. ඒතර බුදුහන්සේ නම් කියනවා නම් අන්ධ මිනිස්සු නම් පහත් වෙලා දින්න ඉපයි. රූපෙන් දකින්නම නෑ. බීරෝ රහත් වෙලා තියෙන ඉපයි. කියන ආනන්ද හැමදුරන්ට කියලා කියනවා ආනන්ද මේ වැඩේ හරියන එකක් නෙවෙයි කියලා කදාචි කරහචි ලෝකේ උපපචිත තථාගතෝ සම්මා සම්බුද්ධෝ ඉතාලම කලාතුරකින් ලෝකේ සර්වචන් වහන්සේනමක් වෙනවා සර්වචන් වහන්සේත් මේකට ක්‍රමයක් කියනකොට ආනන්ද සාංශ විජහට කියලා වැඳලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපිට සර්වචන් ක්‍රමය කියලා දෙන්නේ කියලා කියනවා එතකොට කියනවා මේ රූපේ දිහා බැලුවොත් මට මේ මේ නූපන් කෙලස් උපදින්න පුළුවන් බව දැනගෙන ඒක දිහා බැලීමෙන් උපදින්න තියෙන කෙලස් නොයිපද වීමට ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්න පුළුවන් ඒ නිසා රූප නොබල සිටීමෙන් නෙවෙයි ඉන්ද්‍රිය සංවරය ඇති කරන්නේ රූපෙම බලලා මේ රූපෙන් මට නාන ව්‍යංජනක් ගායෝති නාන න අංග ප්‍රත්‍යංග බලන්න එපා විස්තර බලන්න එපා යත්වාදි කරන මේතං අසංගතං විරත්තං uppajjati papaka akusala dhamma තස්ස සංවරං ආපජ්ජති මේක දිහාමම ව්‍යංජන අනුව්‍යංජන බලන සාදර වුණොත් මට නූපන්න කුසල මෙච්චර ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන් කියන හැඟීම ඇති කරගෙන ඒ ව්‍යංජන අනිව්‍යංජන බැඳෙන්න අතර වෙලා නූපන්න කුසල නොවිපද වීමේ කෘත්‍ය කිරීම තමයි සර්වචනංශ පෙන්වන්නේ මේ ඉන්ද්‍රිය සංවරයක් විදියට. මූණ දීලා වෙලිලා කරන්නේ. එහෙම නැතුව බයේ පැනලා යෑමෙන් අද්දක වසා ගැනීමෙන් නෙවෙයි. ඒක වෙනවා සමත ක්‍රම වලට. මෙතන සාකච්ඡා වෙන විපස්සනා. සරසන අවසලත් කාණ්ඩය ධර්ම ගැන ඊට පස්සේ ප්‍රශ්න එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ආසවට්ඨානීය ධර්ම පිළිබඳ විස්තරයක් කරමු කියලා. ඒක ඇත්තටම මේ ගොඩක් වෙලාවට විනය පිටකේ තමයි විතර වෙන්නේ. නෑම කියලාත් බෑ මම හිතන සංවිතනිකාය වගේ සූත්‍ර පිටකෙත් විස්තර වෙනවා. ඒක මේ වේරංජ ඛණ්ඩේ සර්වචනහන්සේගේ විනය පනවන්න වෙන වෙන අවස්ථාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සර්වචනස් මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේක දැන් ගොඩ දිනේ පැවිදි වෙනවා ඒ නිසා එක එකන එක එක විදිය තම තමන්ගේ මත ක්‍රියාත්මක කරනවා නිසා මේක ගුණයක් ඇති කර ගන්න සර්වචනහන්සේ සංඝයාට විනය අනුදනව දානසේක්වා කියලා මේ ඉල්ලීමක් කරනවා ඒතර සර්වචනහන්සේ කියනවා සාරිපුත්‍ර ඒ විනය පණවන්න වෙලාව සාරිපුත්‍ර තේරෙන්නේ මටමයි තේරෙන්නේ ඕන වෙලාවට මම පණවන්නම් කල්ැතෝ පණවන්න සාරිපුත්‍ර සාංශික දැනුම මදි කියලා. එතෙන්දි පෙන්ලා දීලා තියෙනවා මේක ශ්‍රාවක විශයක් නෙවෙයි ශ්‍රාවකයන්ට තේරෙන්නෙත් නෑ පණවන්න ඕන විනය පසුබිම දන්නෙත් නෑ සීමාව දන්නෙත් නෑ ඒකටයි ਸਰවචනසී ලෝකේ පහළ වෙන්නේ. නිසා ਸਰවචනසී යම් විනයක් නීතියක් පැනෙවුවා නම් ඒ විනාශ කරන්න ප්‍රතිසංශෝධනය කරන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒක දෙනකොට සර්වචන් සඳහන් කරලා තිනවා යම් දවසක ශාසනයේ ආසවට්ටානීය ධර්ම පහළ වුණොත් එතනදී මම විනය පනවනවා කියලා. එතකොට මේ ආසවට්ටානීය ධර්ම කියලා කියන්නේ පල් වෙන මෙත් ඇහි වෙන කියන අදහස. අපි ලිදක වතුර ගොඩක් කල් ගන්න නැතුව හිටියොත් එimhe වතුර බොන්න බැරි තත්ත්වෙට නිතර වතුර ගන්න ඉහළ ලින්දක වගේ නෙවෙයි මෙත් ඇහි වෙන ලින්දක. එහෙම නැත්නම් පොල්ලිලි වලක් දාලා තිබුණොත් ඒක මෙත් ඇහි වෙනවයි කියලා කියනවා. ඊට පස්සේ ඒක නපුරු වාත ඇති කරනවා මේ පල්වීම නිසා ඒ වගේ අපේ හිතේ නිතරම අනුශය ආශෝ ධර්ම විශාල හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක නැතරම් කෙලස් ගුලියක් මේකේ තියෙනවා. ඒ නිසා මේකෙන් මේ මතුවෙන දේවල් නිසා කොච්චරක් නපුරු වාත එහෙම නැත්නම් නපුරු විස අපදාවිය ඇති වෙනවද කියන්න බෑ. ඒ නිසා මට ආශව ධර්ම කියලා අනුශේ ධර්ම ආශව ධර්ම වශයෙන් සඳහන් කරනවා. දැන් මේ ਸਰවචනන්ද මේ වචනය කරන ආශවත්ථානීය ධර්ම මේ ආශ්‍රවයන් ගල් ගැහෙන ආශ්‍රවයන් අර විතක්ක සංධාන කරුවා වගේ ස්ථාපිත වෙන තැන් පෙන්ලා දෙනවා හතරක් කරුණු වලින් ඒක හරීම මේ අපි සාමාන්‍ය දැනුමෙත් එක බලනකොට හරි විරුද්ධ ගතියක් තියෙන්නේ ආශවත්ථානීය ධර්ම හතරක් භික්ෂු ජීවිතයට සම්බන්ධ කරලා සඳහන් කරලා තියෙනවා ඒක නා බහුසුත වෙන්න වෙන්න පිරෙන්න තියෙන ඉඩ වැඩි අසුවිරු විනාන වැඩි වෙන්න වැඩි වෙන්න පිරියන තියෙන ඊට වැඩි ගෝලියෝ ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න පිරියන තියෙන වැඩ මේ අවස්ථාව වැඩි වස්කාන වැඩි වෙන්න වැඩි වෙන්න පිරියන තියෙන ගතිය වැඩි ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න පිරියන තියෙන ගතිය වෙනවා ඒ සමේ හතරට තමයි ඕන කෙනෙක් පැවිදි වෙන්නේ පෞසුත වෙන්නයි වැඩ ගොඩක් පිළිගන්න ලබන්නයි වැඩි ලාභ සත්කාර ලබන්නයි මේ චිර රාත්‍රඥ වෙන්නයි මේ හතර නිසා මේ පුද්ගල පිරින. ඒක නිසා මේ හතර පිරින ධර්ම දව දන්නේ නැතුව මේව ඇසුරු කරන්න යන කෙනා වහකාවාගේ තමයි එහෙම නැත්තම් තමන්ටම තමන් පිහින් යනගත්තා වගේ ඒ නිසා මේ ධර්ම හතර ලැබෙනකොට තමන්ගේ චිර රාත්‍රත්‍යකම වැඩි වෙන්න වැඩි වෙන්න බස් කාණ වැඩි වෙන්න වැඩි වෙන්න බහුසුත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න පිටිස සම්පත්තිය වැඩි වෙන්න වැඩි වෙන්න ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තමයි අපිරිහිම ඒ පුද්ගලයන්ගේ ශාසනයම මේක පසු කාලීන අර්ථකථනක් දීලා තිනවා මායයා ඉස්සර වෙලා සංඝයාට කරදර කරලා කර්ණමිත සූත්‍ර නිදාන කතාව වගේ කරදර කරලා බහනා බාධා කරා. ඒතර ධර්මචනාංශේ කියලා දුන්න ක්‍රමයේ එතෙන්නම ගිහිලා ඒ කරදරේම අරමුණු කරගෙන භාවනා කරන. එතකොට ආදර්ශිකුත් උතුර වෙනවා තමනුත් නිවන් දක්නවා කියන. මේ ක්‍රමයේ කරාට පස්සේ මාර්යා දැනගත්ත කරදර කරලා වටන්න බෑ කියලා එකම ක්‍රමයයි කියන වටන්න ලාභ සත්කාර දෙන්නේ. ඊට පස්සේ සාසනේ සංඝයාට ලාභ සත්කාර දෙන්න පටන් ගත්තා. එතකොට අන්‍ය තීර්ථකයන් ඉක්මවලා බුද්ධ ශාසනයට ලාභ සත්කාර වැඩි වුණා. එදා ඉඳලා මාර්යා තාම අතවාසිය තියාගෙන ඉන්නවා. ඒක නිසා ආට සත්කාර සම්මාන සීලෝක කිය සංයුත්තේ කියලා වෙනම සංයුත්තයක් බුදුජානසේ දේශනා කරලා තියෙනවා පිටු ගානක මේ ශාසනය වඳ වෙන්නේ වෙනසෙන්නේ විනාශ වෙන්නේ ලාභ සත්කාර වැඩි වීම නිසා ඒක නිසා කතෝලික සභාවත් කරන්නේ ඒකමයි දැන් අපට හොඳ ඉන්න ආමතුරුන්ට තෑගි දෙනවා සම්මාන දෙනවා සම්මාන දෙලියදී ආමතුරු උඩ තිබ්බ ගමන් ආස්කුර කුඩර කියලා ඩෝංගා පවිවර වෙනවනේ. ඒක තමයි වෙන්නේ. සීවනෝට පොඩ්ඩක් ගිනි තිබ්බ ගමන් උඩ යන චූස් කරන ඩෝංගාන තිබුණ කැලිත් නැති කැලියවත් හොයන්නේ නැහැ. අර හැංගිලා තමන්ගේ සේවය කරන වෙනුවට සම්මාන දී ආදි මේ ක්‍රම මෑත ඉතිහාසයේ කොච්චර වැඩි වුණාද කියලා අපේ પરම්පරාව දන්නවා. එක එකනාගේ තියෙන ಗುಣපරිය ගුණය පිරිහෙන අතර මේ ලාභ සත්කාර වැඩිවීම, ශිෂ්‍ය පිරිස වැඩිවීම බෞද්ධත භාව වැඩිවීම, චිතරාත්‍රච්ච වැඩිවීම, ඒ අනුව මේ ආසවට්ටාණේ කියලා ධර්ම දන්නේ නැත්නම් ඒ බුදුජානනාංශ පිටිපස්සෙන් ගියාට යන්නේ මාරපක්ෂිකව. ඉතින් ඒ නිසා මේ වසංගාගන ජීවත් වෙනවා කියන එක ඒක මේ බහුවචනෙන් කතා කරන්න පුළුවන් වචනයක් නෙවෙයි. මොනම කෙනෙකුටවත් කිව්වොත් එහෙම ওই ලාභ පිටිපස්සපත් කාර්මිතේ යන්න එපයි කියලා හිතන්න මේ ඉරිසියට ඌට හොඳයි මට විතරයි හොඳ නැත්තේ කියලා ගුරුවරයෙක් එක්ක තරහ වෙනවා. එහෙම කිව්වොත් එහෙම මේ රස්කාන වැඩි වෙන්න වැඩි වෙන්න නිහතමානී බයන් කියන කවුක මොකටේ මේ මේ ඊපෙරද පරිදෙච්ච කටේ උද කරපරන්න මොකටේ අපි මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන නිසා අපි ලොක්කෝ අදම සි ගෝල පිටස වැඩි වෙන්න වැඩි වෙන්න සෙනග අරගෙන යන්නේ නිකන් යුද්ධයට සෙනග අරගෙන යනවා වගේ ඕන තරමට ගියාම බොහොම තෙදවත් හැතරෙන්න පුළුවන් ඒකෙන් පිළියෙල ඉතින් ඒ විදිහට ඒ කාරණා ලැබුණට ඒ ලැබිච්ච කාරණා සාසනේ වාසීටත් Tamange අභිවෘද්ධියට බාධා නොවිලවත් කටයුතු කරන්න මේ සුවිශේෂී අවදි බවක් ඕන. මේකට කල්යාණ මිත්‍ර ආශ්‍රය විතරමයි එකම උත්තරේ. පොත්තර නෑ. මොන පොතකවත් නෑ. ඕන පොතක තියෙන්නේ අම්මා කියන්නේ පුතාට ලවසත්කාර වැඩි කරගනින් මේ මුද්‍රී කරගනින් චිරාත්‍රච්ඡ වේයන් පිරිස වැඩි කරගනින් කියලා. ගුරුවරු අපිට උගන්වන්නේත් එහෙමයි. කවුරු ගන්නවත් අපි මේකෙන් වැටුණාට පස්සේ ගුරුවරංග මට්ටම ඉක්මවලා ගිහිල්ලා අපි මහරගොඩ කොට වැටෙන. ඒ නිසා දෙන්නෙකුට කියන්න බෑ ඔබ එහෙම කරපන් කියලා හැබැයි පෙන්වන්න පුළුවන් ක්‍රියාවත් කරලා ඒකින් කියන්නේ ලාභ සත්කාර උපයන්න බෑ කියලා හොඳටම උපයන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ ලාභ සත්කාර වලට දාස වෙන්න එපා. ඕන තරම් ශිෂ්‍යෝ හදන්න. බය වෙන්න එපා. නමුත් මට මෙච්චර ශිෂ්‍යෝ ඉන්නා කියලා Tamanට වැඩි ශිෂ්‍යෝ අඩු කෙනෙක් පහත් කරලා සලකන්න එපා. ඒ වගේම Tamanට ඥාන තියෙනවා සුත්තමේ ඥාන කොච්චර තිබ්බත් සුත්තමේ ඥාන නැති කෙනාට පහත් කළ සලකන්න එපා. ඒ ඒ මනසයෙන් තියෙන අසත්පුරුෂ ගතිය සිද්ධ වෙන්නේ. ඒකෙන් මට වස්කාන වැඩි අනිත් ඔක්කොම මට වැඩි අඩුයි නැත්තම් ජේෂ්ඨත්වයේ අඩුයි කියලා කරන්න ගිය ගමන් ගුණමක්කමක් ඇති වෙනවා. ඔලොමලකමක් ඇති වෙනවා. මොකද වස්කාන කෝක වුණත් ඊට වැඩි ගුණවතුන් ඉන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි තේරවාදයේ මේ වෙනකොට ඒකට මෙහෙමයි කියන්න තියෙන්නේ. මේක මේන්න මේ ධර්මයේ තේරුම් ගත්ත එකම නිකාය තේරවාදේ විතරයි. අනිකුත් කිසිම ආගමක් හෝ වෙන බුද්ධ ආගමක නිකායවල එකක්වත් මේක තේරුම් ගත්තේ නැහැ. එනිසා ඒගොල්ලෝ බොහෝම ශීඝ්‍රයෙන් ලාභ සත්කාරෝක වෙනවා ඔක්කොම කරනවා නමුත් ඉඳපු ගමන් අතර අතරස්ථාන වෙලා යනවා. මොකද උනේ කියන්නේ බෑ. ඔය තේරවාදී නැහැ කියන්නේ බොහොම මේ මධ්‍යම වේගයෙන් තේරවාදී කියවට ඔක්කොම තේරවාදී නෙමෙයි මේක තමයි නියම තේරවාදී කියලා තේරුණාස් කියන්නේ මෙයාටයි. ආන්න එහෙම කෙනෙක් දකින්නකොට හිතා ගන්න පුළුවන් සත්පුරුෂ ධර්ම කියන එක තොගවරන් ගන්න බෑ බොහෝම විරලයි. ඒ වගේම තව කෙනෙකුට මෙහෙම කරපන් කියලා කියන්නත් බෑ. හැබැයි මේක බුදුහාමරෝ කියලා තියෙන දෙයක් විදිහට Tamanට පටවගෙන, පණවගෙන ජීවත් වෙනවනම් එයාට ආසවත්තානි ධර්ම තුන විසමරලා මොනවද මේ නපුර කපලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒක මේ කතා කරන්න බැරි මාතෘකාවක් වෙලා තියෙනවා අද සමාජයේ. ඒ මොකද ආදර්ශය දෙන ලොක්කන්ගේ දෙන්නේ වැඩි අදහසක්. ඒ නිසා මාරයට ඕන තරම් ඉඩ තියෙනවා. ඕන තරම් තියෙන අන්‍යාගමික කෙනෙකුට ඇවිල්ලා ඕනම දක්ෂ කෙනෙක් බා ගැනීමේ හැකියාව. හැමදීමේ හැකියාව තියෙන නිසා පුදුම මේ වල්නරබල් එහෙම නැත්නම් අනතුරු වලට විරුද්ධ ගතියක් තියෙන ශාසනයේ. ඒ නිසා මේ කියලා තියෙනවා මේ භික්ෂුන් වහන්සේලාට ලාභ සත්කාර වැඩි වීමට ප්‍රධාන හේතුව ගිහියෝ කියලා. ගිහියෝ තමයි ඔක්කොම ගිහලා එක එක දේවල් පූජා කරනවා. සීමාවක් නැතුව පූජා කරනවා. පූජා කරලා පස්සේ අයිචරු පවුල් වලින් ආපු පැවිද්දෝ මේ වස්තු දැක්කම හසුරව ගන්න දන්නේ කොහොමඩක්වත් අයියා වෙනවා විවෘදාගත්ත ගමන් ඒ කරන්න ගියාට පස්සේ අන්තිමට ගිහියක බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ මෙයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ ශාසනයෙම සිවුරම ලාභ සත්කාරෙම Tamanට බුදුජානක කියන්නේ උණ ගහක් මල් වෙපුණා වගේ කියලා. නලං වේදුම් කදලින් කියන මේ මල් පිපුණාම උණ ගහ මල් පිපෙනවා, බට ගහ මල් පිපෙනවා, කිතුල් ගහ මල් පිපෙනවා කියන්නේ ඒකේ විනාශය. ඒකම ඒ ඒ ලැබිච්ච මලම එයා විනාශ කරනවා වගේ අසත්පුරුෂයාට ලාභ සත්කාරයේ විනාශ ධර්මයක් වෙනවා, ආසවට්ටහනි ධර්මයක් වෙනවා. ඒක නිසා ශාසනය ඇතුලේ ආශාවට්ටාණී ධර්ම ඇති වෙනකොටයි ਸਰවඥාන්සේ මේ විනය නීති දාන්නේ විනය රෙගුලාසි දාන්නේ ලාභ සත්කාර වැඩි කරන්න නෙවෙයි. වැඩි වෙනකොට තියෙන ශාසන අනතුරු දැක්කලා. ඒක නිසා ඒක හරි මේ ජනප්‍රිය මාතෘකාවකොත් නෙවෙයි පොදු එකකට කියලා දෙන්න පුළුවන් එකකුත් නෙවෙයි බහුවචනෙන් කියලා දෙන්න පුළුවන් එකකුත් නෙවෙයි. නමුත් සත්පුරුෂයෙක් කඳුර ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සත්පුරුෂයා මෙව්වට මායින් කරන්නේ නැහැ අහුවෙන්නේ නැහැ බයත් නැහැ. එකඩක්වත් බය නැහැ. කරගෙන යනවා. නමුත් ඒකෙන් උණ ගහක මල් පිපුණා වගේ මල් පිපීම තමගේ හැකියාවල් විනාශයට ඇති කරගන්නයි දේවදත්ත චරිතය පුත්‍රයන්ට පෙන්ලා තියෙන ඒ දවස්වල විනාශයටපත් උනේ ලාභ සත්කාර වැඩිකම නිසායි. දැන් විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට මේ කාලේ ගන්න පුළුවන් සක්මන් භාවනාව සඳහා වෙනදා වගේ අපි ධර්ම දේශනාවට පස්සේ ධර්ම සාකච්ඡා කරන්නේ කටට කමඨාන් සෝද්ද කිරීම පිළිබඳව හෝ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ විශ්නගත යුතු කියන ප්‍රශ්න තියෙනවනම් මේක විතරයි අවශ්‍ය අපිට හම් වෙන්නේ ඒ නිසා මම හිතනවා ඉතින් මේට වැඩි ප්‍රශ්න නැතුව ඇති කියලා ඒ නිසා මම කැමැති ප්‍රකාශයට පත් කරන මේක අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව අපි එතකොට තුනට රැස් වෙනව නැවතසරයක් පරියන්ක භාවනාවක් සඳහා. මේ කාටරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒක නැත්නම් අපි මෙතනින් යහට වෙලාව ගන්නවා. සක්මන් භාවනාව සඳහා. ඉස්සරහාමනේ මේ ප්‍රශ්නයක් නෙමෙයි වාසී දේශනා කරන සම්බන්ධව මට හම්බෙන් හම්බුණු නිවිද තුන වටේ සිත්‍රේ නවමදක නෑ මේ විනාශනීය පරණ පුස්තකාලය මම අස්කරදී පත්තිවගයක් තුන ඉල්ලන්නේ. ඒ එක පත්තිවක ඒ කරුණ හතර ඔබ වහන්සේ කියපු කරුණ හතර බුද්ධ දේශනාවක් කියන්නේ මේ සිත්‍රයෙන් දක්වලා තියුණා සංග්‍රහණය නරසිංහ වලින් ඈත් වෙන ඈත් වෙන වෙලාවට ඊළඟට සංගරත්නය සාමාන්‍ය ආවාස වලින් ගිහිල්ලා මේ මේ වෙනත් මේ සස්ත්‍රීක මහල් ගොඩක් සහිත ජනල් ගොඩවල් ජනල් දොරවල් ගොඩක් සහිත සේනාසන. මේ මේ ගානන්දේ ප්‍රතිවික්ෂා කරන කරුණු හතර චීවර සේනාසන ඉන්දපාල ඉන්දපසේ හතර සම්බන්ධ කරලා තිබුණ ආමරේ මේවැය මේ විදිහට දුරුදා වෙන්නකොට මගේ ශාසනය පිළිගෙනවා කියලා ඒ මට සුත්‍රේ මතක නෑ මම මේ පොළ ගැහුවෙන් ගෙනාවා මේ මේ ගෙදර ගෙනත්පයි දුකයි නමුත් මේ හරි දුමයි ඒක දැන් අපි කියන දැන් වාසිකේ දේශනාව අපිට දැන් වේලක් දෙකින් කරන බැලුවා ඒ ගිහිය තනිකර බල කියන්නේ සූත්‍රේ නමද අවින් සූත්‍රේ පාරනවා කියලත් ඒකට කියනවා. <laughs> සංවිතනිකායේ තියෙන ඕක නෙමෙයි ඕකේ තියෙන ඒ කියන්නේ ඔතන තියෙන ලාභ සත්කාර කියන මාතෘකාව විතරයි සිව්පසයට සම්බන්ධ කරලා. නමුත් මෙතන තියෙනවා බහුසුත භාවය, චිර රාත්‍රඥය මේ පිරිස වැඩි වැඩිකම මේ යසස මේ මේ තුනම අර වගේම භයානකයි. ඒකෙන් එයාට තමන් අමතක වෙනවා. හිතපු තැන මතක නැති වෙලා මේ වගේ නිසා ආඩ්‍ය වෙච්ච ගමන් තමන්ගේ විවේකේ නැති වෙනවා, උදකලාව නැති වෙනවා. අධ්‍යාපන ආධ්‍යාත්මික ගමන ඇන හිටිනවා. නැත්නම් ගුරු උදාහරණය අපි ගෝමාම්තුරු වෙන කතාව. ඔව්. උදාහරණයක් මේක. කොයි කොයි තැන කොයි වෙලාව කාට මේක වෙනවද කියලා කියන්න බෑ. ඒ මොකද ලාභ සත්කාර વિશે ඒකාන්තයෙන්ම නිවන අනිත් පැත්ත කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. අඤ්ඤෝයි භික්කවේ ලාභ සත්කාරෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. නිබ්බාන ගමන මේ පැත්තේ නම් ලාභ සත්කාර මේ පැත්තටම. ලාභ හම්බ වෙනකොට කවදාවත් නිවනට යොමු කරන්නේ ඒක නිසා ඒ ලැබෙන ලාභය අනං වේ කදලින් හන්ති කදං හනං වේලු හනං කියලා කියනවා පලං වේ පලං වේ පලං වේ කදනින් හන්ති පලං වේනෝ පණ පලං නලං උණ කෙහෙල් ගහ තමන්ගේ පරේ නිසා විනාශ වෙනවා උණ ගහ විනාශ වෙනවා බට ගහ විනාශ වෙනවා ඒ නිසා මෝඩේකට තෑග්ගක් දීපු ගමන් මෝඩයා ඒකම විනාශ වෙනවා ඒක නිසා සරුවත්සන් දැනගන්න තියෙනවා පමණ දැන වැරදීම පමණ දැන පාවිච්චි කිරීම ඒක නායකත්වයකට අවශ්‍ය කරන මූලික ලක්ෂණයක් පද්ධතියක ඉතින් ඒ ආදර්ශය ගන්න ශිෂ්‍යෝ අඩුයි නොගන්න ශිෂ්‍යෝ වැඩි ඉතින් ඒ නිසා ඒ ආදර්ශය දිගට දිගට යන પરම්පරාව දිගට යනවා. අලල යනවා. ඒගොල්ලෝ දන්නවා මේක පාවිච්චි කරන්න හැටි. නැති කෙනාට ඒ අපි පැත්තේ කියන්නේ කටුසය කරේ රත්තරන් බැඳා වගේ කියලා. ඉතින් අර ලැබෙන ලාභේ නිසාම නාශය කරන දැන් දැන් මේ වෙනකොට වෙලා තියෙන දේ බලනකොට හැම කෙනාම ඒක පිටිපස්සේ දුවන. ගිහියොත් එහෙම සංඝයත් එහෙම. ඉතින් ඒකට මේ පපුවේ වතුර ගා ගන්න තමයි තියෙන්නේ. ඒවා දැකපු ඒවා දන්න එහෙම ගුරුවරයෙක්ට හැදිච්ච කෙනෙකුට හිතෙනවා මේ අපි තව කෙනෙකුට පිහිටනකොට අපි පිහිටන්නේම අනික් කෙනාට ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙන පීස වැඩි වෙන යසස් වැඩි වෙන බෞද්ධ බය වැඩි වීමට නම් අපි ඒ පව්කමට සාක්ෂි වෙනවා. ඒ මේ නිල්ලම මම භාවනා කරේ මේ නිල්ලම භාවනා මන්ත්‍රයන් හැපිවේ හලකෝ මන්ත්‍රය. හලකෝ මන්ත්‍රය දිනන ගොක් ළඟින් ඇසුරු කරන්න සිද්ධ වුණා මොකද භාවනා මන්ත්‍රයන් වහලා එතන මිනිවර්මකට සම්බන්ධ කටයුතු වගේ ගිහිලා වහලා මේ මහත්තයත් එක්ක මෛත්‍රී ගොඩක් ඉන්නවා. ඒතකොට මේ මහත්තයා කියනවා මේ යා භාගන මැදස්තන හදනකොට ගන්න ඔය අසවට්ටහනි ධර්ම පිළිබඳව කතාවක් වතු ලයින් එකේ හැදිලා තියෙන්නේ. තාත්තවත් ලොක්ෙක් වෙන්න ඇති. හෙට ඉස්කෝලේ යන්න කියලා නිවාඩු ඉවර වෙලා ට්‍රිනිටි කෝලෙජ් එකට ගියේ. හාමුදුරුවෝ ගෙන්න බණක් කිව්වලු හෙට පුතා ගෙදර යනවා හෙට යනවා පුතා බෝඩිමට. ඒක නිසා ඉතින් සරසලා හාමුදුරු පන්දම් පිට, පියපාවල පිට, කොඩි, තද, මුර ඒවා අරගෙන ඇවිල්ලා බණ කිව්වා. ඉතින් මේ පොඩි කොල්ලා දැක්කලු අනේ මේ හාමුදුරන් මිනිස්සු සලකන හැටි. අත්පුතු වල තියාගෙන පන්දම් අරගෙන සාදු කිය ගියා, කොඩි අල්ලගෙන අරේ මේ ඇවිල්ලා. ඊට පස්සේ ඉතින් බඩට දැනගෙන සාරේ. ඉස්කෝලේ යන වෙලාවේදී අම්මා කෝල් දැන් ගිහලා හාමුදුරට වැඳලා වරෙන් කියනවා. පන්සල ගිහලා දාට්ටු කරලා කවුරක්වත් නැතුළු පන්සලේ. හැබැයි මැද මිදුලේ සද්ද ඇහෙනවලු කවුරුත් දොරන්නේ. ඉතින් මේකනු මේ අලාගෝ මහත්තයාගේ පුතාවේ ආ හිටපන් ළමයා කියලා හාමුදුරුවෝ කිව්වා. ටික වෙලක් ගියාට පස්සේ හාමුදුරුවෝ අතේ පය මඩ ගොඩක් ගාගෙන එළියට ඇවලු මේ පාරක් දැක්කලු මේ ඊරා රැස්විදිච්ච හාමුදුරුවෝ නේද මේ අතෙත් මඩ කටෙත් මඩ සිවුරෙත් මඩ අමුත් එක් ළඟට එන්න බැරි විදියට. ඊට පස්සේ කොහොමද වන්දනා කරලා කිව්වලු මොකද තමයි උඹ ආවේ ඊට පස්සේ කිව්වලු අම්මා කිව්වා මේ ඉස්කෝලේ යන ඉස්සලා හම්බුනේ නැදලා යන්නේ කියලා. ළමයි උඹලට මේවා කියලා වැඩක් නැහැ. මේ පන්තත් ඉඩම් තියෙනවා. ගොවියෝ මේවා වපුරලා මඩයි පිට කාටුවයි තීරම එක වී ටික ගෙනත් දානවා. පන්තල ඇබිටියෙක් නෑ මම මේ වී වේල වෙලා හිටියේ. දවල් 10න් පස්සේ. ඉතින් ඒ නිසා මට ඇඳුම් අඳගෙන හරි මේ කරන්න වෙලාවක් නෑ. මෙව අපිට හම්බෙලා තියෙන හුනියක්. අපිට කිසිම වැඩක් කරගන්න වෙලාවක් නැහැ. මේ බූදල් රකින්න එක තමයි තියෙන්නේ කියලා. ඉතින් මෙයා කියනවා යන්න කම්ම කල්පනා වුණේ. දැන් අපි බලන ආදර්ශ චරිත නම් අපි පන්සලේ හාමුදුරු. ඒ හාමුදුරන්ට හම්බෙලා තියෙන බූදල් නිසා ඒ හාමුදුරු කොච්චර විඳවනවද කියා ගන්න බැරි දුකක් තියෙන ඉපස් හිතා ගන්නකොට කවදාවත් මේ ඊට පස්සේ නිශ්චල දේපලක් සංඝයාට පූජා කරන්නේ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ සංඝයානම කරදරයක්. සංඝයාට දෙන්න තැම්පිච්ච බතක්. වී ටිකක් හරි ගොබරක් හරි දිල මේක වවාගෙන කපන් කිව්වට පස්සේ කොහෙද මානකමක් කරන්න වෙලාව? හදපු කිලි ටික නැත්තම් එළදෙනක් ඉන්න බාහිර හරි නැද්දොන ආමුදුරනේ. දීචිත පහසුතයි ගිහිව ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේක ඕන වෙලාවක් කිරිබන් වල තරෙත් බොන්න පුළුවන් කියලා හරක බාර දීලා යනවා. ඉලාබයි. එනිසා ගිහිව තමයි ඊටු ඊටු කොටසට වාක්‍යන්න ඕනේ. සංඝයාට ඕනේ දැන් මිච්ච බතයි. ඉන්න බාට ගියා තැම්බෙච්ච බත හම්බුණා කාව පාත්‍රය හේතුව විසිකරා ඉවරයි. දැන් එහෙම නෙවෙයි විහාර දෙන්න ගම්පණ තක් කියලා වෙනම එකක් තියෙනවනේ ලංකාවේ. දෙගල් දොරේ පන්සලට මේ ආවලු මේ ආදම්බද දෙපාර්තමේන්තුවේ. ඇවිල්ලාවලු කොච්චර ඉඩම් තියනවද කියලා. දැන් ඉන්න හැමෝම දන්නනේ ආවලු මේ ගලෝඩ් නම් ලැබෙදයක් ගාපම වැයනාරිය තියෙනවා. අම්බෝ ඔක්කොටම එනම් ආදම්බද ෆයිල් එකක් හදන්න ඕනේ. ඒකවල ඔබ අන්තිම තිරියනවා. මේ විහාමර කිව්වලු අර පොඩ්ඩක් ඉන්න මාත්‍යෝ කියලා ගිහිල්ලා මේ බුදු කෙටන ගන්න ගිහිල්ලා හමුදුරන්න කිව්වලු මේ මේ තමයි ලොක්ක කියලා ආදම්බත් සුදාට ඇතුළු දාලා ලොක් කරලා දෙන්න කතා කරගන්න කියලා කියන්නේ. ඔක්කොම බුදුදල තියෙන බුදුහාමුදුරන්ට ඕන ලොක්ක ඉන්න පොඩ්ඩක් කතා කරගන්න. අපි ආයේ මහාන වෙන්නේ ඔය ඔකට්ටි ඕන දෙයක් කරගන්න. විහාර නිද්ද කම්පණත් එහෙම තමයි ඔළුව තියෙනවා නම් කටයුතු කරන්න තියෙන්නේ. එනිසා ගිහුව හරි ලේසියට මේ සංඝයාට පූජා කරනවා සල්ලි අමුමස් ඉඩම් හරක බාන දුව දාසයෝ ඉති පූජා කරලා පස්සේ ඒක ඉතින් හාමුදුරන්ට ලොකු සමචින්ද කාලේ කියන්නේ මේ දැන් ගිහියන්න තියෙන්නේ ගිහි ගියක්නේ හාමුදුරන් තියෙන්නේ මහ ගෙදරක් ගිහි ගෙදරක් නෙවෙයි මහ ගෙදරක් තියෙන හැම කෙනෙකුම ඒවා බලන්න ගිහියගේ බලන්නත් ඕනේ උපාසක උපාසිකාවන්ගේ භික්ෂු භික්ෂුණීන්ගේ ආණ්ඩුවේ ප්‍රභූවරුගේ තීරණ බලන්න ගියාම මේක මේ නඩත්තු කරන යන රෙස්ට් හවුස් එකක් වගේ ලිම කරදරය. ඒ ඔක්කොම බුදු දානස කියලා තිබෙන ලාභ සත්කාර විශේෂ ගියොත් නිවන නැහැ. නිවනට ගියොත් මේක ඕන කෙනෙක් තම්බන ගන්න තම්බන ගපන් බැදගෙන ගන්න බැදගෙන ගපන් කියලා අතහැරලා යන්න පුළුවන්කම තියෙන. ඉතින් කෙනෙක් ඕන වෙනවා ওই දෙක සමබර කරගන්න. වලබිලා ඒව කටයුතු කරන ගමන් තමන්ගේ විවේකය තමන්ගේ හුදකලාව තමන්ගේ විස්රාමයේ හානි කරගන්න නැතුව ඒක ඔය ගිහි ලෝකේ තියෙන කිසිම විශයක් එක්ක සම්බන්ධ නැහැ. ඒක වෙනමම මාතෘකාවක්. ඒකෙදි කතේ විතරයි සාසනය තියෙන්නේ. අනෙක් කට්ටිය එකෙන් ප්‍රයෝජන ලබනවා. යම්සේ විහිණේ ක්‍රියාපත් වල පමණක් තිබෙන ආකාශකාරීව යන්නේද පරිද්දෙන්න විශ්ව පාත්‍රය සහ සීගාගෙන පාරකට යනවා සපත්ත බහරෝ උද්දේති යේන යේනේ උද්දේති සපත්ත බහරෝ යුද්දේති ඒවමෙව කෝ බික්ක වේ බික්කු පත්ත චීවරණ ඒ සපත්ත බහරෝ උද්දේති පාත්‍රය සිවුරයි ගත්ත ගියා එකනේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරන එකක් නෙකේ තියෙන්නේ නමුත් දැන් එහෙම නැහැ දැන් අපි හැම වෙලාවෙම මේ ගමන් පොදියක් එහෙම නැත්නම් ගමන් මල්ලක් අරගෙන යන කතාවක් තමයි තියෙන්නේ. ඒ අද කාලේ හැටි. හොඳයි. ඇත්තට ඒකට වෙලා ගත්තද? පුස්කොළ මත. වෙන මේක මේ සක්මන්ට වෙලා ගනිමු. අපි තුනට gediy ගහන තුනට gediy ගහනට ආයේ පත්‍යක් සඳහන් වෙනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.